රජයේ ඉහළ තලයේ නිලධාරීන් බිය ගන්නවලා තර්ජන කළා. වංචනික දේවල් ඒ අය අතෙන් සිදු කිරීමට මේ විදිහේ උත්සාහයක් දරපු ආණ්ඩුවක් අපේ රටේ කිසිම අවස්ථාවකදී තිබුණේ නැහැ. දර්ශනයක් තමයි රේගුවේ ඇතිවෙච්ච ප්‍රශ්නය. ජගත් විජේවීර නැතිතුමා. ඒ කියන්නේ අද රජයේ නිලධාරීන්ට ඒගොල්ලන්ගේ හෘද සාක්ෂිය අනුව අවංක පරිදි Tamanගේ නිල කාර්යභාරය ඉෂ්ට කිරීමට පුළුවන් වාතාවරණයක් පරිසරයක් මේ රටේ අද කිසිසේත් නැහැ. යහ පාලනය යටතේ.